කායගත සතේ සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරතේ 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ අතකෝ සම්බහුලානම් දික්කෝනම් පච්චාබත්තං පින්ඩපාත පටික්ඛන්තානම් උපාඨාන ශාලායන් sannisinnaනං sannipatitāනං අයමන්තර කතා උදපාදී අච්චරියං ආවුසෝ අබ්බතං ආවුසෝ යාවංචිදං තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන කායගතා සතේ භාවිතා බහුලේ කතා මහඵලා උත්ථා මහානිසංසාති අයං ච හිදං තේසං වික්ඛෝණං අන්තරා කතා විප්පකතා හෝති අතකෝ භගවා සායන්න සමයං පතිසල්ලානා වුට්ඨිතෝ යේන උප ဋ ාණ ශාලා තේනොපසංඛමේ උපසංඛමෙත්වා පඤ්ඤත්තේ ආසනේ නිසේදී නිසජ්ජකෝ භගවා භික්ඛෝ ආමන්තේසේ කායනොත්ත භික්ඛවේ ඒතරහි කතාය sannisinnā කාචපනවෝ අන්තරා කතා විප්පකතාති ඉද බන්සේ අම්හාසං පච්චාබස්සං පින්ඩපාත පටෙක්ඛන්තානං උප ဋ ාණ ශාලායන් sannisinnaanaං sannipatitānaං අයමන්තරා කථා උදපාදේ අච්චරයන් ආවුසෝ අබ්බතං ආවුසෝ යාවංච දන්තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන කායගතා සතේ භාවිතා බහුලේ කතා මහත්ඵලාවුත්තා මහානිසංසාතේ අයං නෝ බන්තේ අන්තරා කතා විප්පකතා අත භගවා අනුප්පත්තෝති කතං භාවිතාච භික්ඛවේ කායගතා සතේ කතං බහුලේ කතා මහප්පලා හෝති මහානිසංසාන් ඉද භික්ඛවේ භික්ඛෝ අරඤ්‍යගතෝ වා රුක්ඛ මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිසේදති පල්ලංකං ආභුජිත්වා උජොං කායං පනිදාය පරිමුඛං සතෙන් උපට්ඨපෙත්වා සෝ සතෝව අස්ස සතේ සතෝ පස්ස සතේ දීඝං වා අස්ස සන්තෝ දීඝං අස්ස සාමේතේ පජානාතේ දීඝං වා පස්ස සන්තෝ දීඝං පස්ස සාමේතේ පජානාතේ රස්සන්වා අස්සසන්තෝ රස්සං අස්සසාමේතේ පජානාතේ රස්සන්වා පස්සසන්තෝ රස්සං පස්සසාමේතේ පජානාතේ සබ්බකාය පටිසංවේදේ අස්සසිස්සාමේතේ සෙක්ඛතේ සබ්බකාය පටිසංවේදේ පස්සසිස්සාමේතේ සෙක්ඛතේ පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමේති සික්ඛතේ පස්සම් භයං කාය සංඛාරං පස්ස සිස්සාමේති සික්ඛතේ තස්ස එවං අප්පමත්තස්ස ආසාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ යේගේ හසිතා සර සංකප්පාතේ පහේ යන්තේ තේසං පහනා අජ්ජත්මේව චිත්තං සම්තිට්ඨති සම්නිසේදති ඒකෝදි හෝති සමාධියති එවං තේ භික්ඛවේ දෙක්ඛෝ කායගතා සතින් භාවේති පුනච පරං භික්ඛවේ දෙක්ඛෝ ගච්ඡන්තෝ වා ගච්ඡාමේති පජානාති ඨිතෝ වා ඨිතෝ හේති පජානාති නිසින්නෝ වා නිසින්නෝ මේති පජානාති සයානෝ වා සයානෝ මේති පජානාති යතා යතා වා පනස්ස කායෝ පනීතෝ හෝති තථා තථානං පජානාති තස්ස එවං අප්පමත්තස්ස ආසාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ යේගේ හැසිතා සර සංකප්පා තේ පහේ යන්තේ තේසං පහානා අජ්ජත්මේව චිත්තං සම්තිට්ඨති සම්නිසේදති ඒකෝදි හෝති සමාධියති එවන්ති භික්ඛවේ භික්ඛෝ කායගතා සතෙන් භාවේති පුනච පරම් භික්ඛවේ භික්ඛෝ අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරේ හෝති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරේ හෝති සම්මින්ජිතේ පචාරිතේ සම්පජානකාරේ හෝති සංඝාටේ පත්ත චේවර ධාරණේ සම්පජානකාරී හෝති අසිතේ චේතේ කහයතේ සායතේ සම්පජානකාරී හෝති උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති ගතේ කෙසේ නිසින්නේ සොත්තේ జాగරිතේ භාසිතේ තුන්නේ භාවේ සම්පජානකාරී හෝති තස්ස එවං අප්පමත්තස්ස ආතාපිනෝ පහිතස්සස්ස විහෙරතෝ යේ ගේහසිතා සර සංඛප්පාතේ පහේයන්තේ තේ සංපහානා අජ්ජත්මේව චිත්තං සම්තිට්ඨතේ සම්නිසේදතේ ඒකෝ දී හෝති සමාධියති එවං පෙදෙක්ඛවේ බික්ඛෝ කායගතං සතෙන් භාවේති පුනච පරම් බික්ඛවේ බික්ඛෝ ඉමමේව කායං උද්ධං පාදකලා අදෝකේ සමත්තකා සචපරියං සම්පෝරණාන අප්‍රකාරස්ස අසුචිනෝ පච්චවෙක්ඛතේ අත්තේ මස්මින් කායේ කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සං නහාරෝ අට්ඨේ අට්ඨිමෙන්ජා වක්ඛං හදයන් යකනං කිලෝමකම් පිහකම් පප්පාසම් අන්තං අන්ත ගුණං උදරියං කරේ සම්පෙත්තං සෙම්හම් පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සෝ අසාකේලෝ සිංහානිකාලසිකා මුත්තන්තේ ශේයතාපි භික්ඛවේ උබතෝ මොඛා මුතෝලේ පුරා නානා විහෙතස්ස ධඤ්ඤස්ස ශේයතේ දම් ශාලේනං විහේනං මුග්ගානං මාසානං තිලානං තණ්ඩුලානං තමේනං චක්ඛුමා පුරිසෝ මුංචිත්වා පච්චවෙක්ඛේය ඉමේ ශාලේ ඉමේ වේහි ඉමේ මොග්ගා ඉමේ මාෂා ඉමේ තිලා ඉමේ තණ්ඩුලාති ඒවමේව කෝ භික්ඛවේ භික්ඛෝ ඉමමේව කායං උද්ධං පාදතලා අදෝකේ සමත්තකා සච පරියන්තං පුරන්නානප්පකාරස්ස අසුචිනෝ පච්ච වෙක්ඛති අත්තේ එමස්මින් කායේ කේශාලෝමා නකා දන්තා සචෝ මන් සංනහාරෝ අට්ඨේ අට්ඨෙමින්ජා වක්ඛං හදයන් යකනං කිලෝමකං පිහකම් පප්පාසං අන්තං අන්තගුණං උදරයන් හරේ සම්පෙත්තං සෙම්හං පුබ්බෝලෝ හිතං සේදෝ මේදෝ අස්සෝ වසාකේලෝ සිංහානිකා ලසිකා මුත්තන්තේ තස්ස එවං අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ යේගේ හැසිතා සර සංකප්පා තේ පහේයන්තේ තේ සංපහානා අජ්ජත්තමේව චිත්තං සම්තෙක්ඛතේ සම්නිසේදති ඒකෝ දිහෝති සමාධියති එවන්ති භික්ඛවේ භික්ඛෝ කායගතං සතින් භාවේති පුනච පරම් වික්ඛවේ වික්ඛෝ ඉමමේව කායං යථාටිතං යථා පනිහෙතං ධාතුසෝ පච්චවෙක්ඛති අත්තේ ඉමස්මින් කායේ පඨවේ ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු තී සේයතාවි වික්ඛවේ දක්ඛෝ ගෝඝාතකෝ වා ගෝඝාතකන්තේ වාසේ වාගාවෙන් වදෙත්වා චාතු මහපතේ බිලසෝ විභජෙත්වා නිසින්නෝ අස්ස ඒවමේව කෝ භික්ඛවේ භික්ඛෝ ඉමමේව කායං යථාටිතං යථාපනේතං දස්සෝ පච්චවෙක්ඛතේ අත්තේමස්මින් කායේ පඨවේ ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු තේ තස්ස එවං අප්‍රමත්තස්ස ආසාපිනෝ පහිතස්සස්ස විහෙරතෝ යේගේ හැසිතා සරසංකප්පා තේ පහේයන්තේ තේ සංපහානා අජ්ජත්තමේව චිත්තං සම්තෙක්ඛතේ සම්නිසේදතේ ඒකෝදි හෝති සමාධියති ඒවම්පි භික්ඛවේ භික්ඛෝ කායගතං සතින් භාවේති පුනචේ පරම් භික්ඛවේ භික්ඛෝ සේයතාපි පස්සේය ශරීරං සේවති කාය ඡඩ්ඩිතං ඒකාහමතං වා ද්විහමතං වා තීහමතං වා උද්ධමාතකං විනේලකං විපොබ්බකා ජාතං සෝයිමමේව කායං උපසංහරති අයම්පි කෝ කායෝ එවං ධම්මෝ එවං භාවේ ඒතං අනතීතෝ තස්ස එවං අප්පමත්තස්ස ආසාපිනෝ පහිතස්සස්ස විහෙරතෝ යේ ගේහසිතා සරසංකප්පාතේ පහේයන්තේ තේසං පහනා අජ්ජත්තමේව චිත්තං සම්තිච්ඡති සම්නිසේදති ඒකෝදි හෝති සමාධියති එවං භික්ඛවේ භික්ඛෝ කායගතං සතෙන් භාවේති පුනච පරම් භික්ඛවේ භික්ඛෝ සේයථාපි පස්සේය ශරීරං සේවතිකාය චඩ්ඩිතං කාකේහි වා කජ්ජමානං කුලලේහි වා කජ්ජමානං ගිජ්ජේහි වා කජ්ජමානං ස්වානේහි වා කජ්ජමානං සිංහාලේහි වා කජ්ජමානං විවිදේහි වා පානක ජාතේහි කජ්ජමානං සෝ හිමමේව කායං උපසංහරති අයම්පි කෝ කායෝ එවං ධම්මෝ එවං භාවේ ඒතං අනතේතෝති තස්ස එවං අප්පමත්තස්ස ආසාපිනෝ පහිතස්සස්ස විහෙරතෝ යේ ගේහසිතා සරසංකප්පාතේ පහේ යන්තේ තේසං පහනා අජ්ජත්තමේව චිත්තං සම්තික්ඛතේ සම්නිසේදති ඒකෝදි හෝතේ සමාධි යති ඒවං පිබික්ඛවේ බික්ඛෝ කායගතං සතෙන් භාවේති පුනච පරම් බික්ඛවේ බික්ඛෝ සේයතාපි පස්සෙය්‍ය ශරීරං සේවති කාය ඡඩ්ඩිතං අට්ඨික සංකලිකං සමන්සලෝහිතං නහාරු සම්බන්ධං තේයාලම් අට්ඨික සංකලිකං නිම්මංසලෝ හිත මක්කිතං නහාරු සම්බන්ධං තේයාලම් අට්ඨික සංකලිකං අපගත මංසලෝ හිතං නහාරු සම්බන්ධං තේයාලම් අට්ඨිකානේ අපගත සම්බන්ධානේ දිසා විදිසාසෝ වික්ඛෙත්තානේ අඤ්ඤේන හත්ට්ඨිකං අඤ්ඤේන පාදට්ඨිකං අඤ්ඤේන ජංඝට්ඨිකං අඤ්ඤේන ඕරට්ඨිකං අඤ්ඤේන කටට්ඨිකං අඤ්ඤේන පිට්ඨේ කණ්ඨකං අඤ්ඤේන ශේෂකටාහං සෝ ඉමමේව කායං උපසංහරති අයම්පි කෝ කායෝ එවං ධම්මෝ එවං භාවේ ඒතං අනතීතෝති තස්ස එවං අප්පමත්තස්ස ආසාපිනෝ පහිතත්ස්ස විහෙරතෝ යේ ගේහසිතා සර සංකප්පාතේ පහේයන්තේ තේසං පහානා අජ්ජත්තමේව චිත්තං සම්සෙට්ඨතේ සම්නිසේදතේ ඒකෝදි හෝතේ සමාධියතේ එවං ති භික්ඛවේ භික්ඛෝ කායගතං සතෙන් භාවේති පුනච පරම් වික්ඛවේ වික්ඛෝ ශේයතා පිපස්සෙය ශරීරං සේවති කාය ඡණ්ඩිතං අට්ඨිකානේ ශේතානේ සංකවන්නෝපනිබානේ පේයාලම් අට්ඨිකානේ පුඤ්ජකිතානේ තේරෝ වස්සිකානේ පේයාලම් අට්ඨිකානේ පෝතේනේ චොන්නක ජාතානේ සෝයිමමේව කායං උපසංහරති අයම්පි කෝ කායෝ එවං ධම්මෝ එවං භාවේ ඒතං අනතේතෝති තස්ස එවං අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ ඒගේ හසිතා සර සංකප්පාතේ පහේයන්ති තේසං පහනා අජ්ජත්තමේව චිත්තං සම්තිච්ඡති සම්නිසේදතේ ඒකෝදි හෝතේ සමාධියතේ එවං තේ භික්ඛවේ භික්ඛෝ කායගතං සතෙන් භාවේති පුනච පරම් භික්ඛවේ භික්ඛෝ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්ඛං සවිචාරං විවේකජං තේති සුඛං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති සෝ ඉමමේව කායං විවේකජේන පේති සුඛේන අபிසන්දේති පරිසන්දේති පරිපෝරේති පරිපරති නාශකෙන්චේ සබ්භාවතෝ කායස්ස විවේකජේන පේති සුඛේන අප්පුටං හෝතේ සේයතාවේ බෙක්කවේ දක්කෝ නහාපකෝ වා නහාපකන්තේ වාසේ වා කංශථාලේ නහානීය චුන්නානි ආකිරෙත්වා උදකේන පරිප්පෝසකං පරිප්පෝසකං සන්නේය ශාසනහානීය පින්ඩේ ස්නේහානුගතා ස්නේහ පරේතා සන්තර බාහිරා පුට්ඨා ස්නේහේන නච පග්ගරිනේ ඒවමේව කෝ භික්ඛවේ භික්ඛෝ ඉමමේව කායං විවේකජේන පීතිසුඛේන අභේසන්දේති පරිසන්දේති පරිපෝරේති පරිප්පරති නාස්සකින්චේ සම්භාවතෝ කායස්ස විවේකජේන පීතිසුඛේන අප්පුටං හෝති තස්ස එවං අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ යේගේ හැසිතා සර සංඛප්පා තේ පහේයන්තේ තේ සංපහානා අජ්ජත්තමේව චිත්තං සම්තිඨතේ සම්නිසේදති ඒකෝදි හෝතේ සමාධියති එවන්ති භික්ඛවේ භික්ඛෝ කායගතං සතෙන් භාවේති පුනච පරම් වික්කවේ වික්ඛෝ විතක්ක ਵਿਚාරාණං වෝපසමා අජ්ජත්සං සම්පසාදනං චේතසෝ ඒකෝ දිභාවං අවිතක්කං අවිචාරං සමාදේජං පීති සුඛං ဒ ුතියං ඥානං උපසම්පජ්ජ විහෙරති සෝ ීමමේව කායං සමාධිජේන පීති සුඛේන අபிසන්දේති පරිසන්දේති පරිපූර්ණේති පරිප්පරති නාස්සකින්චේ සබ්භාවතෝ කායස්ස සමාධිජේන පීතිසුඛේන අප්පුටං හෝති සේයතාපි භික්ඛවේ උදකරහදෝ ගම්භීරෝ උබ්බිදෝදකෝ තස්ස නේවස්ස පුරත්තිමාය දිසාය උදකස්සාය මුඛං න පච්චිමාය දිසාය උදකස්සාය මුඛං න උත්තරාය දිසාය උදකස්සාය මුඛං න දක්ඛිනාය දිසාය උදකස්සාය මොකං දේවෝච න කාලේන කාලං සම්මාධාරං අනුප්පවෙච්චේය අතකොත්තම්භාව උදකරහදා ශේතාවාරේ ධාරා උබ්බිජ්ජත්වා තමේව උදකරහදං ශේතේන වාරිනා අபிසන්දේය පරිසන්දේය පරිපූරේය පරිපරේය නාස්වචෙන්චේ සබ්භාවතෝ උදකරහ දස්ස සීතේන වාරිනා අප්පුටං අස්ස ඒවමේව කෝ භික්ඛවේ භික්ඛෝ ඉමමේව කායං සමාදිජේන පීති සුඛේන අபிසන්දේති පරිසන්දේති පරිපෝරේති පරිප්පරති නාස්සකින්චේ සබ්බාවතෝ කායස්ස සමාධිජේන පීතිසුඛේන අප්පුටං හෝති තස්ස එවං අප්පමත්තස්ස ආසාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ යේ යේහසිතා සර සංඛප්පාතේ පහේයන්ති තේ සංපහානා අජ්ජත්තමේව චිත්තං සම්තිට්ඨතේ සම්නිසේදති ඒකෝදි හෝති සමාධියති එවංති භික්ඛවේ භික්ඛෝ කායගතං සතෙන් භාවේති පුනච පරම් භික්ඛවේ භික්ඛෝ පේතියාච විරාගා උපේක්ඛ කෝච විහෙරති සතෝච සම්පජානෝ සුඛං ච කායේන පටිසංවේදේති යන්තං අරියා ආචෙක්ඛන්තේ උපේක්ඛකෝ සතිමා සුඛ විහාරේති තං සතියං ඥානං උපසම්පජ්ජ විහෙරති සෝයිමමේව කායං නිප්පේතිකේන සුඛේන අභිසන්දේති පරිසන්දේති පරිපෝරේති පරිපරති නාස්ස කිංචේ සම්භාවතෝ කායස්ස නිප්පේතිකේන සුඛේන අප්පුටං හෝති ශේයතාතේ බෙක්ඛවේ උප්පලිනියං වා පදුමිනියං වා පුණ්ඩරේකිනියං වා අත්තේ කච්ඡානේ උප්පලානි වා පදුමානි වා පුණ්ඩරේකානි වා උදකේ ජාසානේ උදකේ සංවද්ධානේ උදකානුග්ගසානේ අන්තෝ නිමුග්ග කෝසිනේ ඡානේ යානිච අග්ගා යාවච මූලා සේතේන වාරිනා අபிසන්නානේ පරිසන්නානේ පරිපෝරානේ පරිප්පුඨානේ නාස්සකෙන්චේ සබ්භාවතං උප්පලානං වා පදුමානං වා පුණ්ඩරේකානං වා සීතේන වාරිනා අප්පුටං අස්ස ඒවමේව කෝ භික්ඛවේ භික්ඛෝ ඉමමේව කායං නිප්පීතිකේන සුඛේන අபிසන්දේතේ පරිසන්දේතේ පරිපෝරේතේ පරිප්පරතේ නාසකෙන්චේ සබ්භාවතෝ කායස්ස නිප්පේතිකේන සුඛේන අප්පුටං හෝති තස්ස එවං අප්පමත්තස්ස ආසාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ යේගේ හසිතා සර සංකප්පා තේ පහේ අන්තේ තේ සංපහානා අජ්ජත්තමේව චිත්තං සම්තෙට්ඨතේ සම්නිසේදති ඒකෝදි හෝති සමාධියති එවන්ති භික්ඛවේ භික්ඛෝ කායග සංසතෙන් භාවේති පුනච පරම් භික්ඛවේ භික්ඛෝ සුඛස්සච පහානා දුක්ඛස්සච පහානා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගමා අදොක්ඛං අසුඛං උපේක්ඛා සතිපාරිසුද්ධින් සතොත්ථඥානං උපසම්පජ්ජ විහෙරති සෝ ඉමමේව කායං පරිසුද්ධේන චේතසා පරියෝදාතේන පරිත්වා නිසින්නෝ හෝති නාස්ස කිංචේ සම්භාවතෝ කායස්ස පරිසුද්ධේන චේතසා පරියෝදාතේන අප්පුටං හෝති සේයතාපි භික්ඛවේ පුරිසෝ ඕදාතේන වස්සේන සසේ සංපාරුපෙත්වා නිසින්නෝ වස්ස නාස්සකින්චේ සම්භාවතෝ කායස්ස ඕදාතේන වත්තේන අප්පුටං අස්ස ඒවමේව කෝ භික්ඛවේ භික්ඛෝ ඉමමේව කායං පරිසුද්ධේන චේතසා පරියෝදාතේන පරිත්වා නිසින්නෝ හෝතේ නාස්ස කිංචේ සම්භාවතෝ කායස්ස පරිසුද්ධේන චේතසා පරියෝදාතේන අප්පුටං හෝති තස්ස එවං අප්පමත්තස්ස ආසාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ යේගේහ සිතා සර සංකප්පාතේ පහේයන්තේ තේසං පහාන අජ්ජස්සමේව චිත්තං සම්තෙට්ඨතේ සම්නිසේදතේ ඒකෝදිහෝති සමාධියති එවම්පි කෝ භික්ඛවේ භික්ඛෝ කායගතං සතින් භාවේති යස්ස කස්සජ භික්ඛවේ කායගතා සතේ භාවිතා බහුලේ කතා අන්තෝ ගදා තස්ස කුසලා ධම්මා ඒකේචේ විද්‍යා භාගියා සේයතාපි භික්ඛවේ යස්ස කස්සචි මහා සමුද්දෝ චේතසා පුටෝ අන්තෝ ගදා තස්ස උන්නඩියෝ යාකාචේ සමුද්දංගා ඒවමේව කෝ භික්ඛවේ යස්ස කස්සචේ කායගතා සතේ භාවිතා බහුලේ කතා අන්තෝ ගදා තස්ස කුසලා ධම්මා යේකේචි විද්‍යා භාගියා යස්ස කස්සති භික්ඛවේ භික්ඛුනෝ කායගතා සතේ අභාවිතා අබහුලේ කතා ලබතේ තස්ස මාරෝ ඕතාරං ලබතේ තස්ස මාරෝ ආරම්මණං සේයතාවි භික්ඛවේ පුරිසෝ ගරුකං ශිලාගුලං අල්ලමත්තිකා පුඤ්ජේ පක්ඛේ පේය සංකින් මඤ්ඤත භික්ඛවේ අපේනොතං ගරුකං ශිලාගුලං අල්ලමත්තිකා පුඤ්ජේ ලබේත ඕතාරන්තේ එවං බන්තේ ඒවමේව කෝ භික්ඛවේ යස්ස කස්සචි කායගතා සතේ අභාවිතා අබහෝලී කතා ලබතේ තස්සමාරෝ ඕතාරං ලබතේ තස්සමාරෝ ආරම්මණං සේයතාවි භික්ඛවේ සුක්ඛං කට්ඨං කෝලාපං අත පුරිසෝ ආගච්ඡේය උත්තරාරණෙන් ආදාය අග්ගෙන් අබිනිබ්බත් සාමේති තේජෝ පාතු කරිස්සාමේ තීත්තං කිං මඤ්ඤත භික්ඛවේ අපේනසෝ පුරිසෝ අමොන් සොක්ඛං කට්ඨං කෝලාපං උත්තරාරණෙන් ආදාය අභේමන්තෙන්තෝ අග්ගෙන් අබිනිබ්බත්තේය තේජෝ පාතු කරෙයාති එවං බන්තේ ඒවමේව කෝ භික්ඛවේ යස්ස කස්සචේ කායගතා සතේ අභාවිතා අබහුලේ කතා ලබතේ තස්සමාරෝ ඕතාරං ලබතේ තස්සමාරෝ ආරම්මනම් සේයතාපි භික්ඛවේ උදකමණිකෝ රිත්තෝ සොච්චෝ ආධාරේ ඨපිතෝ අත පුරිසෝ ආගච්ඡේය උදක භාරං ආදාය සංකින් මඤ්ඤත භික්ඛවේ අපේනසෝ පුරිසෝ ලබේත උදකස්ස නික්ඛේපනන්ති එවං බන්තේ ඒවමේව කෝ භික්ඛවේ යස්ස කස්සචේ කායගතා සතේ අභාවිතා අබහුලේ කතා ලබතේ තස්සමාරෝ ඕතාරං ලබතේ තස්සමාරෝ ආරම්මණං යස්ස කස්සච බික්ඛවේ කායගතා සතේ භාවිතා බහුලේ කතා නතස්ස ලබතේ මාරෝ ඕතාරං නතස්ස ලබතේ මාරෝ ආරම්මණං සේයතාපි භික්ඛවේ පුරිසෝ ලෞකං සොත්ත ගුලං සබ්බසාරමයේ අග්ගල ඵලකේ පක්ඛිතේය සංකෙන් මඤ්ඤත භික්ඛවේ අපේනෝසෝ පුරිසෝ තං ලෞකං සොත්ත ගුලං සබ්බසාරමයේ අග්ගල ඵලකේ ලබේත ඕතාරන්තේ නොහේතං බන්තේ ඒවමේව කෝ භික්ඛවේ යක්ෂ කස්සචේ කායගතා සතේ භාවිතා බහුලේ කතා නතස්ස ලබතේ මාරෝ ඕසාරං නතස්ස ලබතේ මාරෝ ආරම්මණං සේයතාපි භික්ඛවේ අල්ලං කට්ඨං සස්නේහං අත කුරිසෝ ආගච්ඡේය උත්තරාරණින් ආදාය අග්ගෙන් අවිනිබ්බත්තේසාමේ තේජෝ පාතු පරිසාමේ තේ තංකින් මඤ්ඤත භික්ඛවේ අපේනසෝ පුරිසෝ අමොං අල්ලං කට්ඨං සස්නේහං උත්තරාරණින් ආදාය අබේමන්තෙන්තෝ අග්ගෙන් අබිනිබ්බත්තේය තේජෝ පාතු කරේයාතේ නොහේ සංබන්තේ ඒවමේව කෝ භික්ඛවේ යස්ස කස්සචේ කායගතා සතේ භාවිතා බහුලේ කතා නතස්ස ලබති මාරෝ ඕතාරම් නතස්ස ලබති මාරෝ ආරම්මණං සේයථාපි භික්ඛවේ උදකමණිකෝ පූරෝ උදකස්ස සමතිත්තිකෝ කාකපේයෝ ආධාරේ තපිතෝන් අත කුරිසෝ ආගච්ඡේය උදක භාරං ආදාය සංකින් මඤ්ඤත භික්ඛවේ අපේනසෝ පුරිසෝ ලබේත උදකස්ස නික්ඛේපනන්ති නොහේ සම්බන්තේ ඒවමේව කෝ භික්ඛවේ යස්ස කස්සකේ කායගතා සතේ භාවිතා බහුලේ කතා නතස්ස ලබතේ මාරෝ ඕතාරං න තස්ස ලබතේ මාරෝ ආරම්මනම් යස්ස කස්සචි භික්ඛවේ කායගතා සතේ භාවිතා බහුලේ කතා සෝ යස්ස යස්ස අභිඤ්ඤා සත්‍යේ කරණේ යස්ස ධම්මස්ස චිත්තං අබිනෙන්නාමේති අභිඤ්ඤා සත්‍යේ කිරියාය తత్ర తత్రేవ సక్ඛේ බබ්බතං පාපුනාතේ සතේ සතේ ආයතනේ ශේයතාවේ බික්කවේ උදකමණිකෝ පූරෝ උදකස්ස සමතිත්තිකෝ කාකපෙය්‍යෝ ආධාරේට අපිතෝ තමේනං බලවා පුරිසෝ යතෝ යතෝ ආවජ්ජේය ආගච්ඡේය උදකන්ති එවං බන්තේ එවමෙව කෝ භික්ඛවේ යස්ස කස්සචේ කායගතා සතේ භාවිතා බහුලේ කතාන් සෝ යස්ස යස්ස අභිඤ්ඤා සච්චේ කරණීයස්ස ධම්මස්ස චිත්තං අබිනෙන්නාමේතේ අභිඤ්ඤා සච්චේ කිරියාය తత్ర తత్రేవ සක්ඛේ බබ්බතං පාපුණාතේ සතේ සතේ ආයතනේ සේයතාපි භික්ඛවේ සමේ භූමි භාගේ චතුරස්සාපොක්කරණේ අස්ස ආලිබද්ධා පෝරා උදකස්ස සමතිත්තිකා කාකපේයා තමේනම් බලවා පුරිසෝ යතෝ යතෝ ආලින් මුංචෙය්‍ය ආගච්ඡේය උදකන්ති එවං බන්තේ ඒවමේව කෝ භික්ඛවේ යස්ස කස්සචේ කායගතා සතේ භාවිතා බහුලේ කතා සෝ යස්ස යස්ස අභිඤ්ඤා සච්චේ කරණීයස්ස ධම්මස්ස චිත්තං අබිනින්නාමේති අභිඤ්ඤා සච්චේ කිරියාය తත්‍ර తත්‍රේව ශක්ඛේ භබ්බ සම්පාපුනාති සතේ සතේ ආයතනේ සේයතාවි භික්ඛවේ සුභෝමියං සාතුම් මහපතේ ආජඤ්‍ය රතෝ යුත්තෝ අස්සඨිතෝ ඕදස්සපතෝ දෝත් තමේනං දක්ඛෝ යොග්ගාචරියෝ අස්ස ධම්ම සාරති අභිරෝහිත්වා වාමේන හත්තේන රශ්මියෝ ගහෙත්වා දක්ඛිනේන හත්තේන පතෝදං ගහෙත්වා යේනෙච්ඡකං යදෙච්ඡකං සාරේයාපේ පච්චාසාරේයාපේ එවමෙව කෝ භික්ඛවේ යස්ස කස්සචේ කායගතා සතේ භාවිතා බහුලේ කතා සෝ යස්ස යස්ස අභිඤ්ඤා සච්චකරණේ යස්ස ධම්මස්ස චිත්තං අබිනෙන්නාමේතේ අභිඤ්ඤා සච්ච කිරියාය తత్ర తత్రేవ సఖే బబ్బతం పాపునాతే సతే సతే ఆయతనే කායගතාය භික්ඛවේ සතියා ආශේවිතාය භාවිතාය බහුලේ කතාය යානේ කතාය වත්ථෝ කතාය අනොට්ඨිතාය පරිකිතාය සුසමාරද්ධාය ඉමේ දසානි සංසා පාටිකංකා කතමේ දස අරතේ රතිසහෝ හෝතේ නැචතං අරතේ සහතේ uppannang arating abibhuya abibhuya viharate භය බේරව සහෝ හෝතේ නැචතං භය බේරවං සහතේ uppannang භය බේරවං abibhuya abibhuya viharate කමෝ හෝතේ සේතස්ස උන්හස්ස jigacchāya pipāsāya දංශමකස වාතාතප සිරින්සප සම්පස්සානං දුරුත්තානං දුරාගතානං වචනපතානං uppannānaṁ sārīrikānaṁ vedanānaṁ dukkānaṁ tippānaṁ karānaṁ kaṭukānaṁ asātānaṁ amanāpānaṁ pānaharānaṁ adhevāsaka jātikō hoti චතුන්නං ඥානානං අවිචේතසිකානං දෙච්ඡ ධම්මසුඛ විහාරානං නිකාමලාභී හෝති අකීච්ඡලාභී අකසිරිලාභී සෝ අනේක විහෙතං ඉද්දි වේදං පච්චනුභෝති ඒකෝපි හොත්වා බහුදා හෝති බහුදාපි හොත්වා ඒකෝ හෝති ආවේ භාවං තිරෝ භාවං තිරෝ කොඩ්ඩං තිරෝ පාකාරං තිරෝ පබ්බතං අසජ්ජමානෝ ගච්ඡති සේයතාපි ආකාශේ පටවියාපේ උම්මුජ්ජ නිමුජ්ජං කරයෝති සේයතාපි උදකේ උදකේපේ අබිජ්ජමානේ ගච්ඡති සේයතාපි පටවියං ආකාශේතේ පල්ලංකේන කමතේ සේයතාපිපක්ඛේ සකුණෝ ඉමේසේ චන්දිමසොරියේ එවං මහෙද්දකේ එවං මහානුභාවේ පානිනා පරිමසතේ පරිමජ්ජති යාව බ්‍රහ්ම ලෝකාසේ කායේනව සංවත්තේතේ දිබ්බාය සෝත ධාතුය විසොද්ධාය අතික්ඛන්ත මානුසිකාය උභෝ සද්දේ සුනාතේ දිබ්බේච මානුසේච යේ দূරේ සම්තිකේච පරසත්තානං පරපුග්ගලානං චේතසා චේතෝ පරිච්ඡ පජානාතේ සරාගං වාචිත්තං සරාගං චිත්තන්ති පජානාතේ වේතරාගං වාචෙත්තං වේතරාගං චෙත්තං තේ පජානාතේ සදෝසං වාචෙත්තං සදෝසං චෙත්තං තේ පජානාතේ වේතදෝසං වාචෙත්තං වේතදෝසං චෙත්තං තේ පජානාතේ සමෝහං වාචෙත්තං සමෝහං චෙත්තං තේ පජානාතේ වේසමෝහං වා චෙත්තං වේසමෝහං චෙත්තං තේ පජානාතේ සංකෙත්තං වා චෙත්තං සංකෙත්තං චෙත්තං තේ පජානාතේ වික්කෙත්තං වා චෙත්තං වික්කෙත්තං චෙත්තං තේ පජානාතේ මහග්ගතං වා චෙත්තං මහග්ගතං චෙත්තං තේ පජානාතේ අමහංගතං වාචෙත්තං අමහංගතං චෙත්තං තේ පජානාතේ සෞත්තරං වාචෙත්තං සෞත්තරං චෙත්තං තේ පජානාතේ අනුත්තරං වාචෙත්තං අනුත්තරං චෙත්තං තේ පජානාතේ සමාහිතං වාචෙත්තං සමාහිතං චෙත්තං තේ පජානාතේ අසමාහිතං වාචෙත්තං අසමාහිතං චෙත්තං තේ පජානාතේ විමුත්තං වාචෙත්තං විමුත්තං චෙත්තං තේ පජානාතේ අවිමුත්තං වාචෙත්තං අවිමුත්තං චෙත්තං තේ පජානාතේ සෝ අනේක විහෙතං පොබ්බේ නිවාසං අනුස්සරතේ සේයතේදං ඒකං පජාතෙන් ද්වේපජාතියෝ තේයාලම් ඉතේ සාඛාරං සෞද්දේශං අනේක විහෙතං පොබ්බේ නිවාසං අනුසරති දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්ඛන්තමානුසකේන සත්‍යේ පස්සතේ චවමානේ උපපඤ්ඤමානේ තීනේ පනේතේ සුවන්නේ දුබ්බන්නේ සුගතේ දුග්ගතේ යථා කම්මෝපගේ සත්‍යේ පජානාතේ ආසවානං කයා අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ විහෙරති කායගතාය භික්ඛවේ සතියා ආසේවිතාය භාවිතාය බහුලේ කතාය යානේ කතාය වත්තු කතාය අනොට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය ඉමේ දසානි සංසා පාටිකං කාසේ ඉදම වෝච භගවා අත්තමනාසේ බික්ඛෝ භගවතෝ භාසිතං අවිනන්දුන්ති කායගතා සතේ සොත්තං නවමං